මෙවර පොඩි වෙනසක් වෙලා තිබෙනවා මොකද අප්‍රේල් මාසේ 29 වෙනිදාටයි චන්ද්‍රයාගේ ගමන අනුව නක්ෂත්‍රානුකූලව වෙසඟපුර පසළොස්වක් කොහොම දිනේ යෙදිලා තියෙනවා. ඒ වගේම ලබන මැයි මාසෙ 29 වෙනිදාට තව ඊළඟ වෙසක් පෝයක් තියෙනවා. හැබැයි එය යෙදිලා තියෙන්නේ අධි පොසොන් පෝයක් හැටියටයි. අපේ ඓතිහාසික කරුණු අනුව පැහැදිලිව පේනවා 1883 අවුරුද්දේ මේ වගේම වෙසක් පෝය දෙකක් ඉදලා තියෙනවා අප්‍රේල් අන්තිමට සහ මැයි අන්තිමට. එතින්දි ක්‍රියා කළ ආකාරය ගැන මේ පින්වතුන්ට වචනයක් හමාරක් මතක් කිරීම මේ අවස්ථාවේදී විශේෂ කරුණක්ව පවතිනවා. එදා වැඩ හිටිය හික්කඩිවේ ශ්‍රී සුමංගල නායක මාහිමිපාණන් වහන්සේ වස්කඩිවේ ශ්‍රී සුභෝතී නායක මාහිමිපාණන් වහන්සේ වැඩිගම ශ්‍රී සුමංගල මහානායක ස්වාමීන් වහන්සේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද නායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු ශ්‍රීමත් දීබේ ජයතිලක එෆ්.ආර්. සේනානායක පූජිත ගුණවර්ධන ආදී එදා හිටිය ඒ වගේම බටුවන් තුඩාවේ පඬිතුමා ඔය ආදීන් සාකච්ඡා කරලා මේ පින්කම කෙසේ පැවැත්විය යුතුද කියන බව ජනතාවට උපදෙස් දීලා තියෙන ආකාරය ගැන වචනයක් කීමට මා කැමතියි නියම නක්ෂත්‍රානුකූලව වෙසඟ පොය අප්‍රේල් මේ 29 වෙනිදාට එදා යෙදුණා. ඒ අවුරුද්ද 1883. උන් වහන්සේලා ජනතාවට උපදෙස් දුන්නේ එදිනට මේ ප්‍රතිපත්ති පූජාවෙන් භාග්‍යවතුන් වහන්සේ පිළිය යුතු බවයි. ඒ කියන්නේ දාන සීල භාවනාදී පින්කම් සීල සමාදානමේ පින්කම් ධර්ම දේශනා පහන් පූජා ඔය ආදියට සම්පූර්ණයෙන්ම ඒ පෝය වෙන් කරන්ටය විශේෂයෙන් පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරන්ටේ ප්‍රාණඝාතාදීන් වැළකීලා පාණාතිපාතා අදින්නා දාන ආදී වශයෙන් දැක්වෙන පංචශීලය ඊළඟට පෝය වැටෙන්නේ මැයි මාසේ ඉඳන් පැද්දලා තියෙනවා. මැයි මාසේ පෝය දවසට උන්වහන්සේලා නියම කළේ මොකක්ද? වෙසක් තොරන්. වෙසක් සැරසිලි. වෙසක් පෙරහැරවල්. ඒ වගේ මහ ජනතාව විය පැහැදම් කරන තදින් වෙහෙස මහන්සි වෙලා කරන පින්කම්. ඒ දිනයට මැයි මාසයේ තියොදා ගන්නටි කියලා. එයට අදාළ කාරණේ කුමක්ද උන්වහන්සේලා සාකච්ඡා කළා තිබෙනවා මේ කියන්නේ 1883 කතාවක් තීරණය කළේ කුමක්ද සිංහල අවුරුද්ද ඉවර වෙනකොට 24 25 වගේ වෙනවා වෙසක් මේ සිංහල අවුරුදු උත්සවයේට ඉසතෙල් ගාල රැකී ආරක්ෂා පිළිබඳව පිට වෙලා ඥාති ගම් නියම් ගම් වලට ගිහින් ඥාතීන් දැකලා ඔය වැඩ කටයුතු වලට යෙදෙනකොට අප්‍රේල් මාසේ බක් මාස අන්තිම වගේ වෙලා ඒ එක්කම ආයවසක් උත්සවයක් බෑ 29 වෙනිදාට සාර්ථක අයෝරින් ඉටු කරා. ඒ නිසා එම පෝය ප්‍රතිපත්තියට පූජා කරලා මැයි මාසේ 29 වෙනිදා අටෙන වෙසක් පුර පොහෝ දිනේ එතන නම් කරන්නේ අදි පොසොන් පොහොයක් හැටියටයි. ඒ දවස අර වෙසක් තොරන් වෙසක් සැරසිලි වෙසක් පෙරහැර වෙසක් දම්සල් වෙසක් කූඩු භක්ති ගීත ඔය ඔක්කොටම යොමු කරන්ටේ කියන බවයි. දැන් අපි කැමති යෝජනාවක් එදා මතක් කළාක් මෙන්ම අපි මේ පොහෝ දවසේ ඉඳලා වෙසක් පොය ඉඳලා අප්‍රේල් 29 වෙනිදා සිට ලබන මාසේ 29 වෙනිදාට එදෙන වෙසක් පොහොය වෙනතුරු මාසයක වෙසක් මාසයක් ගත කරමුයි කියන බවයි අපට වඩා උචිත බවක් පැහැදිලිව කියන්න තිබෙන්නේ. ඒ මාසයේම අපි දාන සීල භාවනාදී පින්කම් වලින් ගත කිරීම වටිනවා. සුමානයක් නොමේ මේ පෝය දෙක අතර මාසයේම ඒ සඳහා ගත කිරීම අපේ පිළිවෙත් සවිසාර වීමට විශාල අනුබලයක්. ඒ විතරක් නෙමෙයි ඔය වෙසක් යෙදුණු එදා 1883 අප්‍රේල් 29 වෙනිදාට යෙදුණු වෙසක් පොහෝ දිනේ තමයි නීල පීත ලෝහිත ඕදාත මාංජේෂ්ඨ ප්‍රභාස්වර කියන මේ පංච බුද්ධ රශ්මිය විහිදුවමින් සකස් කරන ලද බෞද්ධ කොඩිය එලිදරව් කරලා තිබෙන්නේ කර්නල් ඕල්කොට්තුමා ඇමරිකන් ජාතික. එතුමා ඒ කාලේ ලංකාවට විදිහින් බෞද්ධයන් පෑගිලා ඉන්න කාලේ ඒ බෞද්ධ ජනතාව උනන්දු කරවල උද්‍යෝග සම්පන්න බවට පත් කරලා විශාල කාර්යභාරයක් ඉටු කළ ඒ ඇමරිකන් ජාතික ඕල්කොට්තුමාත් බෑ අපිට කොහොමවත් අමතක කරන්න. ඒ බෞද්ධ කොඩිය අද තියෙන ලෝකයේ පිළිගන්නේ මේ කොඩිය තමයි දැන් සෑම රටකම පොදු බෞද්ධ කොඩිය බවට පත් වෙලා තිබෙන මේ පංච වර්ණයෙන් සමන්විත බෞද්ධ කොඩියත් එලි දැක්වේ ඔය කියන 883 වෙසක් පොහොය දිනේ ඊළඟට තව කරුණක් අපි කිය යුතු තියෙනවා ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා බඳු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ඇතිවීමට මූලික හේතුව උනේ කුමක්ද ඩොන් ඩේවිඩ් හේවාවිතරණ තරුණයා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා එදා හිටියට ඉංග්‍රීසියෙන් යටත් විජිත යුගය එතුමා තමයි ඕල්කොට්තුමාගේ දේශනා සිංහලට පරිවර්තනය කරන්න රට පුරා ගිහින් එතකොට අනගාരിക කෙනෙක් නෙමෙයි ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා. මහා හේවාවිතාරණ පවුලේ දප්පුත්‍රේ. එතුමා මේ දේශනා පරිවර්තනය කළ නිම වෙන විට මාස ගණනාවක් ඕල්කොට්තුමාත් එක්ක ගමින් ගම ගිහින් අන්තිමට අනගාരിക ධර්මපාල නමින් එතුමා බෞද්ධ නායකත්වයකට පිවිසුණා. එතුමාගෙන් ඇති වුණු සේවයේ ආරම්භ වීමටත් මේ වෙසක් දිනේ මුල් වෙච්ච බවක් කියන්ටයි මා ওই කාරණිය මතක් කළේ. ඒ අනුව පින්වත්නි අද මාත්‍රකාව අපේ ප්‍රකාශක මහත්මයා නම් මතක් කළා. බුදුරජාණන් වහන්සේගේ උදාර ගුණ නමයක් සාංශාරික වශයෙන් ඒවා උන්වහන්සේ සම්පූර්ණ කළා. දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්ය ශාන්ති සත්‍ය අදිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා ඔය පාරමිතා ධර්ම 10 පිරීමෙන් පසුව තමයි පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා මේ පාරමිතා සම්පූර්ණ කිරීමෙන් ලැබුණු ප්‍රතිඵලය තමයි සම්මා සම්බුදු බවට සුදුස්සෙක් බවට පත්වීම. ඒ බුදු බවට පත්තුනුන් වහන්සේ තුල පිහිටි ගුණාංග තියෙනවා. අර දසපාරමිතා පිළිබඳව සම්පූර්ණ කළ ගුණයන්ගේ ශක්තිය. ඒ එකක් තමයි භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නයි. අද එයින් විද්‍යාචරණ කියන ගුණය ගැන තමයි කරුණු පැහැදිලි කළ යුතුව තිබෙන්නේ. ගැඹුරු මාතෘකාවක් කාලයේ අවශ්‍ය බැවින් මා ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ චරණ ධර්ම 15 හැසිරීම පිළිබඳව පැහැදිලි කිරීමට වඩා වැඩි කාලයක් අෂ්ට විද්‍යාවන් ගැන කරුණු කියන්ටයි. ඒ අෂ්ට විද්‍යාවන්ගෙන් පිරිපුන් නිසා තමයි අර ಗುಣ උන්වහන්සේ තැති ඒ අෂ්ට විද්‍යා මොනවද? බුදුරජාණන් වහන්සේ තුල තිබුණු පළවෙනි ගුණය ඊර්දි ඊර්දි බලය. ඊර්දි විදඥානය මනෝමය ඊර්දි විදඥානය පළමුවෙන්ම විදර්ශනා ඥානෙ, ඍද්ධි විදඥානෙ, මනෝමය ඍද්ධි විදඥානෙ තුනයි, පරචිත්ත විඥාන ඥානෙ හතරයි, పూర్වේ නිවාසානු ස්මෘති ඥානෙ පෙර ආත්ම දැකීමේ නුවණ පහයි. දිව්‍ය චක්ෂුර විඥානයේ දිව ඇස දිව්‍ය සෝත්‍රඥානයේ දිව කන එතකොට හතයි අටවෙනි එක ਸਰුවඥතා ඥානයි ඒක බුදුරජාණන් වහන්සේට පමණයි පින්වත්නි ඇති වෙන්නේ රහතන් වහන්සේලාටත් ඉරිදි බල ඇති ඉරිදි බල නැති කියලා රහතන් වහන්සේලා කොටස් දෙකක් ඉන්නවා විදර්ශනා ඥානයේ වඩලා කෙලෙසුන් නසා රහත් වූ උත්තමයෝ සුස්ක විදර්ශක රහතන් වහන්සේලා. උන්වහන්සේලා සකල ක්ලේශයන් ප්‍රහීන කරලා සිටියේ. ඒ විදර්ශනා වඩලා රහත් වෙච්ච උතුමන් වහන්සේලාටත් නෑ නැවත උපතක්. උපතක් ලබන්නේ නෑ. නිමනටපත් වෙනවා. එතන වෙනසක් තියෙන්නේ මොකක්ද? ඒ සුස්ක විදර්ශක රහතන් වහන්සේලාට ඉරිදි බල නැහැ. ඔය කියපු ආසින් යාම ප්‍රාතිහාරේ පෑම ඒවා නැහැ. ඒ නැති වුණාට අඩුවක් නැහැ. මරණින් පස්සේ උන්වහන්සේලා නැවත උපතක් නැහැ. ඒ අනුව මතක තියාගන්න රහතන් වහන්සේලාත් මෙයාකාරින් දෙයාකාරයි කියන බව. සුස්ක විදර්ශක රහතන් වහන්සේලා එරිදි සමාපත්තිලාභී රහතන් වහන්සේලා එරිදි සමාපත්තිලාභී රහතන් වහන්සේලා තමයි අර කියපු ආකාරයෙන් දිව්‍ය සෝතඥානෙ දිව්‍ය චක්ෂුර විඥානය පරචිත්ත විඥානඥානෙ పూర్වේ නිවාසානුස්මෘති ඥානෙ ඔය ආදී ඉරිදි බල වලින් සමන්විත දැන් අපි නැවත කල්පනා කරමු පළමු යන්න විදර්ශනා ඥාන. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය. හැම දෙයක්ම අනිත්‍යයි වෙනස් වෙනවා. දැන් අවුරුද්දක දරුවෙක් බැලුවොත් ඒ දරුවා ඊට වඩා හාත්පසින් වෙනස් අවුරුදු 10ක් වෙනකොට 20ක් වෙනකොට තවත් වෙනස් වෙලා 30 40 50 60 වෙනකොට තත්ත්වය මේ පින්වතුන් දන්නවා ඒ වගේම පින්වත්නි තව කරුණක් ගහකොළ පවා එහෙමයි. පැලයක් ගහක් වෙනවා ගහ ඉතා රූක්ෂ ගහක් බවට පත් වෙනවා ගෙයක් දොරක් ගලක් සෑම දෙයක්ම ඔය විදිහේ වෙනස් වෙන ස්වභාවයට කියනවා විදර්ශනාව කියලා අනිත්‍යයි කියලා. ඒ ගැන හොඳට භාවනා කරලා මෙනෙහි කරලා හිතලා යෝනිසෝ මානසිකාරයෙන් නැවත නැවත මෙනෙහි කරලා කරුණු අවබෝධ කර ගැනීම තමයි අනිත්‍ය පිළිබඳව හොඳ දැනීම ලබා ගන්නයි කියන්නේ. අනිත්‍ය වගේම තව එකක් තියෙනවා දුක්ඛ. අනිත්‍ය නම් අපට දුකක්. අපි වෙනස් වෙනවාට, අපි වයස්ගත වෙනවාට, අපි ලෙඩ වෙනවාට, අපි සංතක දෙයක් නැති නාස්ති වෙනවාට ජරපත් වෙනවාට අපි කිසිම කෙනෙක් කැමති නෑ ඒක අපට දුකක් වෙනස් වෙනවා වෙනස් වීම දුකක් අන්තිමට මරණයෙන් කෙලවර වෙනවා එතකොට වෙනස් වෙන දේ දුකක් ඊළඟට ওই දෙකම වෙනවා නම් අපට හිතන්න තියෙන්නේ මොකක්ද මේ ශරීරයවත් නෑ මගේ නොයි මේ ශරීරය මේ තරම් ආදරයෙන් කවාගෙන පොවාගෙන රැක බලා ගන්නු ලබන මේ ශරීරයත් අපට ඕන කරන විදිහට තබා ගන්න බැරි නම් වෙනස් වෙලා අන්තිමට ලෙඩ වෙලා ජරපත් වෙනවා නම් ඒක දුකක් ඒ දුකක් ඇති වෙනවා නම් වෙනස් වෙනවා නම් අපිට බෑ ආත්මයක් කියලා දෙයක් කියන්නේ වෙනස් නොවන දෙයක් මා සන්තකව තිබෙන්නේ කියන බව කිසිම ආකාරයකින් බෑ අපට නිශ්චිතව හිතා කියා ගන්න. අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒ අනාත්ම ආත්මයක් වශයෙන් දෙයක් නැහැ. මේ ප්‍රාණ ශක්තියක් එතන තියෙනවා. ඒ නිසා අන්න ඒ පිළිබඳව බණ භාවනා කළා මෙනෙහි කළා කෙලෙසුන් නැසා රහත් වෙන උත්මයෝ ඉන්නවා. ඒ තමයි සුස්ක විදර්ශක රහතන් වහන්සලා කියන්නේ. හැබැයි උන්වහන්සේලාට බෑ අහසින් යන්න. ඉරිදි බල, දිව කන, දිව ඇස, පෙර ආත්ම දැකීමේ නුවණ ඒව නැහැ. නමුත් කෙලෙස් ඉවරයි. ඒ නිසා උන්වහන්සේලා නහි ජාතු ගබ්බසෙයම් පුනරේතිටි නැවත මව කුසක පිළිසිඳ ගැනීමක් නැහැ. උපත නැති ගලා. දැන් ඔය පුරාණ කාලෙත් වයස්ගත වෙලා පැවිදි වුණු අය, ගුණවත් අය, පින්තිබිච්ච අය මේ ත්‍රිලක්ෂණයේ භාවනා කරලා රහත් වෙලා තියෙනවා වැඩි පිරිසක්. දැන් බුදුරජාණන් වහන්සේගේ දවස උනත් ඊට පසු කාල වුණත් ওই රහතන් වහන්සේලා අතර 100ට 60කටත් අඩු පිටිසක් වැඩි පිටි මේ 160ක් පමණ හිටියේ සම්පූර්ණයෙන්ම සුස්ක විදර්ශක රහතන් වහන්සේලා. ඒ ඍජු බල රහතන් වහන්සේලා 100ට 25කට 30කට වඩා නැහැ. ඒක අමාරුයි. බණ භාවනා කළා ආරණ්‍යගතව දුක් විඳලා වද විඳලා ධ්‍යාන සමාපatti සහිතව ප්‍රථම ධ්‍යානෙ, ද්විතීය ධ්‍යානෙ, තෘතීය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යාන. ඒ ධ්‍යාන උපදවා ගත්තාම තමයි ආශින් යාමේ බලය එන්නේ. ඒක පින්වත්නි මතක තබා ගන්න අපට විතරක් නෙමේ බුදුදහමේ පමණක් නොවේ. දැන් ඔය පැරණි ආගම් වලත් මන භාවනා කළ තාපසවරු ඉර්ෂීන් වහන්සේලා 이르දි බල උපදවගෙන තියෙනවා. නමුත් කෙලෙස් නැති කිරීමක් උනේ නැහැ. උන්වහන්සේලා රහත් වුණා රහත් බලයත් එක්ක ඉර්ධි බලයක් තියෙනවා. ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන අභිධර්මයේ ඉගෙන ගත්ත අයට මේක වැටහෙනවා ඇති. ඔය විශේෂ ලෝක හතරක් ආකින්චඤ්ඤායතනාදී වශයෙන් අන්න ඒ තැන්වල උපත ලබා කල්ප කෝටි ගණන් ජීවත් වෙලා ඉඳලා නැවත මනුෂ්‍ය ලෝකයට එන්න පුළුවන්. නමුත් මේ සුෂ්ඨ විදර්ශකව නිවන් දැකපු උත්තමයා නැවත එන්නේ නැහැ. ධ්‍යාන සමාපatti සහිතව ඉරිදි බල ඇතුව රහත් වෙච්ච උතුමාත් නැවත උපතක් නැහැ. එතනින් ඉවරයි. ඒක තමයි විදර්ශනා ඥානයේ තිබෙන වෙනස. ඊළඟට දෙවෙනි එක තමයි ඉරිදි විදඥානය. ඉරිදි බලය කියන්නේ ආසින් යන්න පුළුවන්, ප්‍රාතිහාරේ පාන්න පුළුවන්, නොපෙනී යන්න පුළුවන්. ඔය විවිධ බල පරාක්‍රම පැති වෙනවා. උන්වහන්සේලා පින්වතුනේ අර ධ්‍යාන වඩලා මෛත්‍රී භාවනාව මුල් කරගෙන බණ භාවනා කළා ධ්‍යාන උපදවනවා ওই අනිකුත් භාවනා කසින භාවනාදී වඩන ඉර්ධි උතවගෙන රහත් වෙච්ච ඇත්තෝ. අන්න ඒ ඇත්තන්ට තමයි අර කියන සියලුම ඉර්ධි බල තියෙන්නේ. ඉර්ධි විදඥාන. ඒ ගැන මේ පින්වතුන් නිතර අහලා තියෙනවා. තුන්වෙනි එක තමයි මනෝමය ඉර්ධි විදඥාන. මනෝමය කියන්නේ මනෝමය වශයෙන් මානසික වශයෙන් තමන් වගේ ඒ ආකාරයෙන්ම තව කෙනෙක් මවාගෙන පෙන්වන්න පුළුවන් ගතිය. ඒකට දර්ශනයක් වශයෙන් මේ පින්වතුන් දන්නවා චුල්ලපන්තක මහා පන්තක කතා. මහා පන්තක අයියා පසු කලෙක 100ට කියලා මල්ලනුවන්වත් මහාන කරගත්තා. ගාථාවක් කටපාඩම් කරගන්න බෑ. ගාතාව මොකක්ද? පදුමං යථා කෝක නදං සුගන්ධං පාතෝ සියා පුල්ල මවිත ගන්ධං අංගී රසං පස්ස ගිරෝච මානං තපන්ත මාදිච්ච මෙවන්තලිකි චුල්ල පන්තක හාන්දරෝ හාර මාසයක් පුරා වෑයම් කළා මේ ගාථා පද හතරේ ගාථාව මතක හිටින්නේ අයියා මහා පන්තක හාමුදුරුවෝ දැන් රහත් වෙලා. දවසක් කතා කළා කිව්වා මලන්වෙනි ආයුෂ්මතුන් වහන්සේ ඔබ වහන්සේත් මමත් එක කුස උපන් සහෝදරයෝ දෙන්නේ. මම මේ සීයාත් සමග ඇවිදින් බුදුහාමුදුරුවෝ දැකලා පැහැදිලා මහාන වෙලා දැන් රහත් ළම. මම දැන් රහත් නමක්. ඔබත් මේ සම්බුද්ධ ශාසනයෙන් ලැබිය යුතුය. ධාරම සම්පතට හිමිකාරයේ කරනු පිණිසයි මං ඔබව පැවිද්දට පත් කළේ මහාන වුණා මහන්සි වෙනවා පාඩම් කරනවා ඔබට හිත එක අරමුණක බෑ තබා ගන්න මේ ගාතාව මෙච්චර කලක් පටපාරම් කළා දවසකින් කරගන්න පුළුවන් දෙයක් ඒ නිසා මලමිවෙන්නේ අමුත්තක් හිතන්න එපා අපේ මෑණියන්ගේ පියාණන් තමයි සීයා එතුමාටයි ති බොහෝම දේපල තියෙන්නේ. ඒ නිසා දැන් ඔබ ගෙදර ගිහින් උපැවිදි වෙලා සීයාට කියලා මමත් කියන්නම් ගිහියෙක් වශයෙන් පින්දහම් කරගන්න. වෙන කරන්න දෙයක් නෑ මට දෙන්න තියෙන උපදේශය මේකයි. මම මේ අහිතකට කියන දෙයක් නෙවෙයි. මේ පදුමන් යථාකෝක නදං සුගන්ධං පාතෝ සියා පුල්ල මවිත ගන්ධං අංගී රසං පස්ස විරෝච මානං තපංච මාදිච්ච නිවන් සලිඛේ තපංච මාදිච්ච නිවන් සලිඛේ ඔය ගාථාව කටපාඩම් කරගන්න බෑ ඒ නිසා ඔබට ඉදිරියට මේ බුද්ධ ශාසනයෙන් පැවිද්ද ලබලා අපි බලාපොරොත්තු වෙන මගඵල ලබන්න පුළුවන් වෙයි කියන බවක් බෑ මට කොහොමවත්ම හිතාගන්න බෑ. ඒ නිසා gedara ගිහින් උපවේදි වෙලා කටයුතු කරන්න ගියේ වශයෙන්. චුල්ලපන්තක හාම්බරොත් අනේ කොහොමවත්ම කැමති නෑ සිවුරු අරින්න. උපවිදි වෙන්න. කාරණේ තේරෙනවා ඇත්තයි. මගේ දුර්වලකම නිසා කරන්න දෙයක්වත් නෑ. මම ගෙදරගේ ඒ අපේ සීයා ආච්චි ඉන්නවා එයාට දේපල තියෙනවා සිටු පවුලක් අපි එහෙම ජීවත් වෙනවයි කියලා උදේ පාන්දර නැගිටලා දැන් යන්න යනවා ගෙදර පාන්දර වෙදී වැටෙන්න වගේ ඒ යනකොට බුදුහාමුදුරුව බලන්න මේක දිවසින් දැක්කා මේ චුල්ල පන්තක නිවන් දකින්න පින් තියෙන කෙනෙක් ගාථාවක් කටපාඩම් කරගන්න බැහැ කියලා දැන් ගෙදර යවලා දැන් මේ යන වෙලාව බලාපොරොත්තුව උපවිදි වීමයි. ඔහුගේ පින මතු කර දීම මගේ යුතුයකමක්. බුදුවරයෙක් වශයෙන් දැන් බුදුහාඳුරෝ කුටියෙන් පිබිදිලා එළියට බැහැලා සක්මන් කරනවා පාන්දර. ඒ වෙලාවේ මේ පොඩි හාමුදුරුවෝ චුල්ලපන්තක හාමුදුරුවෝ යනවා. බුදුහාමුදුරුවෝ කතා කළා චුල්ලපන්තක මෙහාට එන්නේ. චුල්ල පන්තක හාඳුරන්ට විමතියක් ඇති වුණා. මගේ නම කොහොමද දැනගත්තේ බුදුහාඳුරුව? මේ කෙලින්ම මගේ නම කියලයි එන්න කියන්නේ. වහාම බුදුහාඳුරුව ළඟට ගියා. පසඟ පිහිටුවා පසඟ පිහිටුවා කියන්නේ ධනහිස් දෙකයි වැලමිටි දෙකයි නලලයි බිමට තියලා වඳින එකට තමයි පසඟ පිහිටුවා වැඳීමේ කියන්නේ. පසඟ පිහිටුවා වැඳා. වැඳලා දැන් දොහොත් මුදුනේ තියාගෙන බුදුරජාණන් වහන්සේ හිටගෙන ඉන්න එතන උන්වහන්සේ දෙස බලාගෙන ඉන්නවා. ඇවැත්නි චුල්ල පන්තක මේ කොහෙද යන්නේ? බුදු පියාණන් වහන්සේ මං ගෙදර යනවා. ඇයි යන්න හේතුව? මගේ අයියා මහා පන්තක හාමුදුරුව කරුණු සහිතව මට ඊයේ රාත්‍රියේ උපදෙස් දුන්නා. එහෙමනම් ඔබ දැන් කළ යුතු මොකක්ද? ඔබට මං වෙන උපායක් කියන්න. මම මේ රෙදි කෑල්ලක් දෙනවා. මේ රෙදි කෑල්ල අරගෙන අර ජේතවන පොකුණේ අයිනේ නැගෙනහිර පැත්තට මුහුණ දාලා වාඩි වෙලා. රජෝ හරණං රජෝ හරණං කියමින් මේක මේ දහඩියට අපිරිසිදු වෙනවයි කියන අදහසයි. මේ ගැනම හිත යොමු කරගෙන පිරිමදින්න මන් නැවත කතා කරන තුරු චුල්ල පන්තක හාමුදුරුවෝ ගිහින් වාඩි වෙලා රජෝ හරණං රජෝ හරණං කියෙන් අනේ ටිකක් 7 8 9 වෙනකොට ඉන්න බෑ දාඩිය දාලා අර රෙදි කෑල්ල සම්පූර්ණයෙන්ම කළු වෙලා තෙමිලා දාඩිය වලින් පෙඟිලා එතකොට කල්පනා වුණා අනේ මෙච්චර පිළිසිදුව හිටියේ මගේ ශරීරයෙන් පිට වෙච්ච දාඩිය නිසයි මේ தත්ත්වය ඇති වුනේ මේක අනිත්‍යයි කියලා හැඟෙනකොටම බුදුහාඳුරෝ එතනට 이르දි බලයෙන් මනෝමය වශයෙන් උදුරුවක් යවලා කෙටි දේශනයක් කළා වචන කීපයකින් චුල්ල පංචකහාඳුරෝ රහත් වුණා. අන්න ඒක තමයි මනෝමය 이르දි විදඥානින් ලැබූ ඉහළම ප්‍රතිඵල. එදා දවල් ජීවක වෙදගෙදර දානින් ඒ දාණයට වැඩම කරලා භුක්තානුමෝදනා දේශනාවක් කළේ බුද්ධ නියමය පරිදි චුල්ලපන්තක අන්න එතන තමයි මනෝමය ඥානයේ මනස ඊටාමත් මෙහෙලින් තීක්ෂණව දියුණු වීමෙන් අර රෙදි කඩ අත ගෑමෙන් උන්වහන්සේ ඒ වෙච්ච අපිරිසිදුකම උඩ කල්පනා කළා මේ ලෝක තත්ත්වය කුමක්ද ඔය මනෝමය ඍජුදඥාන. ඊළඟට පින්වත්නි විදර්ශනා ඥානේ ඍද්ධිවිදඥානේ මනෝමය ඍද්ධිවිදඥානේ පරචිත්ත විඥාන ඥානිය හතර. දැන් කිය යුතුව තිබෙන්නේ හතරවන්නයි. පරචිත්ත විඥාන ඥානය කියන්නේ අන් අයගේ සිත වැඩ කරන ආකාරයේ ලැබෙන අදහස් ගැන දැනගන්න පුළුවන්. බුදුහාමුදුරන්ට ওই ඥානය උපදවගත්ත රහතන් වහන්සේටත් සැනකින් දැනගන්න පුළුවන් මෙයාගේ හිතේ දැන් මොකද්ද තියෙන්නේ. ඊට අනුකූලවයි බොහෝ ශේයින් බුදුහාමුදුරෝ බණ කියන්නේ. මෙතන වෙනසක් තියෙනවා කියන්නේ. දැන් මේ සාරා සංඛ්‍ය කල්පලක්ෂය දාන සීලාදී පාරමිතා ධර්මයන් පුරා බුදු බවට පත් වුණා බුදුරජාණන් වහන්සේගේ සාමාන්‍ය අසංඛ්‍ය කල්ප ලක්ෂය පාරමිතා ධර්ම පුරා රහත් බවටපත් ඊර්දිවිදා ඥානයෙන් පිරිපුන් රහතන් වහන්සේගේ මේ ඊර්දිය එක සමානද ප්‍රශ්නයක් අහන්න පුළුවන් අසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා ධර්ම පුරා බුදු බවටපත් වෙච්ච උත්තරයාගේ අසංඛ්‍ය කල්පලක්ෂයක් විතරක් පාරමිතා ධර්ම පුරා රහත් බවට පත් වුණු උත්මයාගේ මේ 이르දි බලවල බලව එක හා සමානද එක හා සමාන නැහැ ඒකයි මේ මතක් කළේ අරක බොහොම ශනිකයි බුදුහාඳුරන් රහතන් වහන්සේලාටම බෑ එකින් එක බලාගෙන යන්න පරචිත්ත විඥානඥානයේ කවර කෙනෙකුගේ හෝ හිතක් තුල පවතින දෙය ශනකින් දැනගන්න පුළුවන් තීක්ෂණ බුද්ධිය 이르දි බලය ඊළඟට పూర్වයේ නිවාසානුස්මృతి ඥානෙ පෙර ආත්ම දැකීමේ නුවණ. පෙර ආත්ම දැකීමේ නුවණ එතනත් වෙනසක් තියෙනවා. දැන් අපි හිතමු සරියුත් මහ රහතන් වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ, සීවලී මහ රහතන් වහන්සේ ආදී ওই රහතන් වහන්සේලා 이르දි බල සහිතයි මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ උන්වහන්සේලාට පින්වත්නි මම මෙතෙන්ට ආවේ කොහින්දලද? මං කොතනද කලින් හිටියේ? එතෙන්ට ආවේ කොතන ඉඳලාද? එතන එකින් එක එකින් එක උඩට බලාගෙන යන්න බුදුරජාණන් වහන්සේට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ආත්ම කෝටි ගණනකින් එහා එකක් වුණා කෙලින්ම අවශ්‍ය ආත්ම භාවයේ දකින්න පුළුවන්. අන්න බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය ඒකයි. දැන් නිදසුණක් වශයෙන් මේ කවුරුත් දන්න කරුණක් මම කියන්නම්. අපි කවුරුත් දන්නවා මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ සූකර කතලෙන කියන ගල්ගුහාවේ භාවනා කරමින් ඉන්නවා. රහතන් වහන්සේ නමක් ශනික රහතන් වහන්සේ නමක්. උන්වහන්සේට පේනවා දාමරික බිරිසක්. දැන් උන්වහන්සේ වෙතට වයින්වා මරන්න උන්වහන්සේ. මේක පුදුමයක්. කල්පනා කළා මොකක්ද හේතුව මං එහෙම කළ වරදක් තියනවද? මුකුත් නැහැ. ඒ දා උන්වහන්සේ මේ ධාමරික මිනිසුන් කපන්න කොටන්න මරන්න එනකොටම ඉරිදි බලයෙන් අර ගල් තලාව පලාගෙන වැඩම කරා. ඉරිදි බලය. උංගලන් හා ආයෙත් මාසිකට විතර පස්සේ තන ඉන්නකොට ඒත් ඇවිදින් මරන්න. එදා උන්වහන්සේ කුඩා සිදුරකින් පිට වෙලා ගියා. ආයෙත් සුමාන 3-4ක් මාසක් මාසයක් පමණ ගිහින් සූකර කකලෙන කියන්නේ ඌරන් හාරපු වලක් ඇතුළට යනකොට අන්තිමට ඒක ගල් ගුහාවක්. ඊට පස්සේ හිටිය මිනිස්සු ඒක සුද්ධ කළා මඩ ඇදලා සුද්ධ කරලා බලනකොට හොඳ ගල් ගුහාවක් ඒක සකස් කර දුන්නා තාපසවරුන්ට හාන්දුන්ට යන්නේ නැත්තු ඉන්න. සූකර කත කියන්නේ ඒකයි ඌරන් මඩ කළ වලේ. ඉතින් එදා උන්වහන්සේ බැලුවා අදත් පැවිදි මරන්න කිසි තේරුමක් නැහැ. උන්වහන්සේ පොඩ්ඩක් ඒ අයට එන්න බැරි වෙන්න අදිෂ්ඨානයක් කළ මොහොතක් උන්වහන්සේගේ හිතෙන් බැලුවා මම මේ අමාට ආවේ කොහෙන්ද අසවල් තැන ඉඳලා මෙතන ඇවිදින් උපන්නේ මේ මොග්ගලී මාතාවගේ කුසේ දරුවෙක් වෙලා ඊට කලින් මොකද වුනේ මේ අසවල් තැන හිටියේ මැරුණේ කොහමද අනුන්ගෙන් ගුටි කාලා බලාගෙන බලාගෙන ගියාම මිනිස්ස ආත්ම ලැබුවා සෑම ආත්ම භාවයකම මැරිලා තියෙන ගහකට යට වෙලා ගලකට යට වෙලා සතෙක් කාලා නැත්නම් මොකක් හරි ওই වගේ ගුටි කාලේ මැරිලා තියෙනවා දිව්‍ය ආත්ම භාවයක් ලැබුවා නම් එහෙම වෙලා නැහැ බ්‍රහ්ම ලෝකවල හිටිය වෙලාවේ නම් එහෙම වෙලත් නැහැ මෙහෙම බලාගෙන බලාගෙන ගිහින් මේ අදින් 99999 බැලුවා අනේ ඒකත් දරුන් කාලතියි ඊට පස්සේ ලක්ෂය බෙල් ලක්ෂවෙනි ආත්ම බලද්දී උන් වහන්සේට පෙරෙනවා තරුණ තරුණයෙක් හැඩහුරු වෙයි හැඩහුරුකම් ඇති තරුණේ කරත්තයකින් ආව වයසක මහලු දෙපළකුත් කරත්ති දාගෙන පිදුරු දාලා පැදුරු දාලා අම්මයි තාත්තයි දෙන්නව තියාගෙන අන්ධ වයසක මහලු දෙපළත් අරගෙන කැලේට ඇවිදින් කැලෙන් පොඩ්ඩක් කැලේ පාරින් තවත් ඇතුළට ගිහින් කැලේට කැලේ බැහැලා අර යට තියෙන පඩංගියෙන් ගත්ත පොල්ලක් අරගෙන මොකද කළේ හොරු ආවෝ කියලා කෑ ගහමින් කටහඬ මාරු කරලා අම්මයි තාත්තයි දෙන්නට පහර දෙන්න පටන් ගත්තා මේ පුතා බලන්න හිතන්න පුළුවන් හොරු මරණවයි කියලා මරන්න පටන් ගත්ත හොරුත් එහෙම කරනවා කවුරු හරි කැලෙන් යනකොට එයා වයසයි අන්ධයෙක් කියලා කියන්නේ මරා දානවා හේතුව එයාගෙන් අනිත්‍යයට තොරතුරු ලැබෙයි කැලේ ගියා මෙන්න මේ හරිය හොරු වාගයක් ඉන්නවා යන්න එපා කියලා කියනවනේ ඒක සිටිතක් ඒක වළක්වන්න තමයි කැලේට කවුරු හරි ආවොත් කෙලින්ම කරන්නේ මරා දාන වයසකද තරුණද ශ්‍රමණේද ඒවා මුකුත් නැහැ ඉතින් මේ විදිහට පින්වත්නි ඔන්න ජීවිතේ නැති කර දැම් දැන් පේනවා මේ තරුණයා කවුද අනේ මම මමයි එදා මගේ බිරිඳගේ තරුණ බිරිඳගේ බසට අවනත වෙලා මේ මව්පිය දෙපළ මරලා තියෙනවා. ඒකේ විපාකයේ මේන්නේ. මේකෙන් වලකින්න බෑ මෙතනින් ඉවරයි. මමත් නැවත උප්පත්තියක් ලබන්නේ එහෙම කියලා උන්වහන්සේ හිටියා. හැබැයි නිකන් ගුටි කණ්ඩ බලාගෙන මේ හිටියේ නෑ සමාපත්තියට සමවැදුණා. එතකොට ගහක් ගලක් වගේ ගහලා මරා දැම්මට වේදනාවක් එන්නේ නැහැ. අර අය කලේ මොකද්ද මුගලන් හාරුවන්ට ගහලා තලල පඳුරකට විසිකර දාලා යන්න ගියා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා දැන් සවැත් නුවර. ඔන්න කාටත් උදමයක් මුගලන් මහරහතන් වහන්සේ ඉර්ධියෙන් ඇවිදින් වාඩි වුණා. නියමිත ආසනෙ දැන් සරියුත් හාමුදුරුවන්ට බුදුහාමුදුරුවන් ගියා. අනිකුත් අග්‍ර ශ්‍රාවක මේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙනමට මුලින් ආසන දෙකක් තියෙනවා මෙත්ත දෙකක් විශේෂයෙන්. කොයි වෙලාවෙ ආවත් වාඩි වෙන්න ඒක වෙන කෙනෙක් ඉඳ ගන්නෙ නෑ. මුගලන් හාමුදුරුවෝ වාඩි වුණා. විශාල පිටිසකට බුදුහාරෝ බණ කියන වෙලාව. ඒ කතාව නවත්තලා බුදුහාරෝ එකපාරට අහනවා මේ මොග්ගල්ලාන ඔබට වෙච්ච මේ විපත්තිය මන් දැක්කා. ඔබට සිදු වුණ මේ විපත්තිය මන් දැක්කා. මං බැලුව ඔබ වළක්වා ගැනීමට ක්‍රම උපක්‍රම ගණනාවක්. නමුත් ඔබ වහන්සේ සසරදී කරගෙන තිබුණු පාප කර්මය ආනන්තරීය පාප කර්මයක් සාමාන්‍ය එකක් නෙවෙයි. තමන්ගේ මව්පිය දෙපළ තමන් අතින් මරණයටපත් කළා. ඒක නිසා ඔබට පිටක් වෙන්න බැරි වුණා කියලා මතක් කරගන්න. දැන් අර බනහගෙන ඉන්න මිනිස්සුන්ට විමතියක් මේ බුදුහාඳුරෝ බන කිය කිය හිටිය ගමන් මේ මුගලන් හාමුදුරුව කලින් හිටියේ නෑ කොයි විදිය ආවද දන්නේ නෑ ඇවිදින් වාඩි වුණා ඉරිදීන් දැන් බුදුහාමුදුරුව උන්වහන්සේ සමග වෙන කතාවක් කියනවා මොග්ගල්ලාන ඔබට වෙච්ච විපත්තිය පිළිබඳව දැන් මේ ජනතාවට පැහැදිලිව කියන්නේ නැත්නම් මොකක්ද මේ සිද්ධිය කියන බව දන්නේ නෑ කවුරුවත් අතන මැරුවයි කියන බවක් තව ආරංචි ඇවිදින්නේ නැහැ. ශාරීරියේ ප්‍රකෘතිමත් කරගෙන 이르දි බලී. බුදුහාමුදුරන්ගේ උපදේශයේ අනුව අහසට පැනනගිලා තමන් වහන්සේ පෙර ආත්මයේදී කළ පාප කර්මයක් එයින් ලැබෙන විපාකයක් පිළිබඳව ඊ타ත්ම පැහැදිලිව සහසුද්දෙන් මුගලන් මහරහතන් වහන්සේ අතීත කතා ප්‍රවෘත්ති මතක් කළා. දිව්‍ය සෝත්‍රඥානය කියනකොට මේ පින්වතුන් දන්නෝ දිව කලන. ඕනෑම ලෝකයක කෙනෙක් වුණත් රහතන් වහන්සේ නමකට අසවල් පුත්‍රයා දැන් ඒ පුද්ගලයා දැන් අසවල් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. දැන් මොකන්ද කතා කරන්න කියලා 이르දීන් දකින්න පුළුවන් අහන්න පුළුවන්. මිනිසියෙක් ගැන වුණත් ඒමයි. ඒ තරම් ශනික 이르දි බලය මේ අෂ්ටවිද්‍යාවන්ට තියෙනවා ඒනොත් බුදුරජාණන් වහන්සේගේ ඒ විද්‍යා ඥානය ඊටාත්ම ශනිකයි. දිව්‍ය සෝත්‍ර ඥානය. ඒක තමයි දිව්‍ය සෝත්‍ර ඥානෙ එතෙන්ට යන්න ඕනේ. කතා කරන දෙයක් වුණත් ඒ ඉන්න පිරිසට ඔක්කොටම එහෙම කියන්න පුළුවන්. උන්වහන්සේලාට පුළුවන් මේ වගේම ඒ 20000ට ඇහින්න මේ දේශනාව කරන්න. බුදුරජාණන් වහන්සේටත් එහෙමයි. ඒ නිසා කල්පනා කරගන්න දැන් ඔය මතක් කලින් දිව්‍ය සෝත්‍රඥානීය දිව්‍ය චක්ෂුර විඥානීය ගැනත් ඔය ආකාරයෙන්ම දැන් මේ පින්වතුන් හිතාගන්න දකින්නත් එහෙම ඉතෙන්ට යන්න ඕනේ අසවලා දැන් කොතනකද ඉන්න කියන බව ශනිකව දැනගන්න පුළුවන් ඒක දිව්‍ය චක්ෂුර විඥානය සර්වඥතා ඥානය කියන සියල්ලම දැක ගැනීමේ මහා බුද්ධි මහිමය ඒ නිසා ඔය අෂ්ටවිද්‍යා තමයි අද මේ වෙසක් ධර්ම දේශනාවේ මාතෘකාව. විදර්ශනා ඥානේ මා මතක් කළා අනිත්‍ය දුක්ඛ අනාත්ම තුන ගැන. ඊළඟට මා මතක් කළා ඉතින්දි වයස්ගත තල තුනා අය බොහෝ විට ධාන සමාපatti උපදව ගන්න යන්නේ නැහැ. කෙලින්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ වඩලා කෙලෙසෝ නසා රහත් වුණා නැවත උපතක් නැහැ ඒ වුණාට උන්වහන්සේලාට මෙලව වශයෙන් ඉරිදි බලන ඉරිදි බලන තුන් වාසල පිරිනොන් පාන එහෙම අත්තු තමයි හුඟා කිටි වයස්ගත වැඩි දෙනා ඒ භාවනාව තමයි වැඩි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඊළඟට ඉරිදි බලන දෙවෙනි එක නොපෙනී යනවා උඩින් යනවා අහසින් යනවා ඒ විදිහට මනෝමය විද්‍යා ඥානය එතකොටයි මං චුල්ලපන්තක හාමුදුරුව ගැන මතක් කළේ. ඒ නමත දිව්‍ය සෝත්‍ර ඥානය, දිව්‍ය චක්ෂර විඥානය කොහොම එකින් එක පැහැදිලි කරගෙන ගිහින් අනුමනාල හාමුදුරුවන්ගේ විස්තරය ගැනත් මම ටිකක් කිව්වා. දැන් ඉතින් කවුරුත් බොහොම සන්තෝෂ වෙන්නේ අද මේ වෙසඟපුර පසළොස්වක් පොහොව දවසේ දැන් කල්පනා කරන්න පංචශීල සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්මයට හිත යොමු කිරීමෙන් ලද සකල විද පුණ්‍ය බලයේ හේතු කොටගෙන අපි සෑම දිනාටම අපනම මියගේ ඥාති මිත්‍රාදීන්ට දෝමනිස්සපත් නිවාසපත් පිණිස මේ පින හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ ittavata ca ammehi sambataṃ puñña sampadaṃ sabbhe devā anumodantu sabba sampatti siddhiyā සාදු සාදු සාදු සුපින්නතුනි අද පින්බර වෙසක් පුන් පසළොස්වක පොහෝදා අද ධර්ම ශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්‍රමහා පඬිතු අතිපූජ්‍ය කොටුගොඩ Thank you.